දැන් මේ වායු තරලේ නේද අපි ජීවත් වෙන්නේ. එතකොට මේ වායෝ කියන මට්ටමේ මේ මෛත්‍රිය සැකසීලා තින්නේ කොහමද? මේ වායෝ කියන මේ ධාතුවට අනුව මේ මෛත්‍රිය ගනුදෙනු වෙන්නේ කොහමද කියලා බැලුවාම අපට එකපාරට සිතිවිල්ලක් එනවා. බලන්නකො අර භූතයෙක් අතන මාළු බෑවන්නේ පන්සල් එනකොට කියලා අර දරුවා කෙරේ අපට අනුකම්පාවක් නැහැ තරාවක් ඇති ඇත්තට මේ චේතනාව හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. ඇයි? එයා මාළු බාණ්ඩ පාරමිතා පුරාගෙන ඇවිල්ලා හිටියේ නේද? සත්තු මරලා දැන් ජේතවනාරාම ඉස්සරහා සත්තු මරන කෙනෙක් හිටියේ නැද්ද? මස්කඩ මුදලාලි කෙනෙක් හිටියා නේද? එහෙනම් එයා පාරමිතා පුරාගෙන ඇවිල්ලා තින්නේ සත්තු මරලා මරලා මරලා මමත් සතෙක් වෙලා මාව මරලා මං අපාගත වෙලා යම රජුරන්ගෙන් ගුටි කාලා මං මෙච්චර කාලයක් ඉඳලා තමයි නිවන් යන්නේ කියලා එයා යම්කිසි ගමනක් නෑනේ. දැන් ඒ ගමන අපට ප්‍රශ්නයක් උනේ ඇයි? ඒ කියන්නේ අපි හිතනවා මේ ලෝකෙ මේම තියෙන්න ඕනේ. මේ ලෝකෙ මිනිස් ඔක්කොම සුදු පාට අඳින්න ඕනේ. මේ ලෝකෙ මිනිස් ඔක්කොම දත් මැදලා ඉන්න ඕනේ. කොණ්ඩේ ලස්සනට පීරලා ඉන්න ඕනේ කියලා අපි එකක් අදාගෙන තියෙනවා. ලෝකයක්. ඇවිල්ලා බලනකොට මිනිස්සු මේ කොණ්ඩේ එහෙම ගොතලා නැහැ. ක්‍රේල් කරපු කට්ටිය ඉන්නවා, තඹ කරපු කට්ටිය දැන් අපට හරියට තරහා යනවා. ඇයි අපි තාවනිට කොණ්ඩේ ලස්සනට තෙල් තියලා පීරන්න ඕනේ කියලා මේ මිනිස්සු කොණ්ඩ තඹ කරලානේ. පොළ පාට ඩයි කරලා. මේක හරියන්නේ නැහැ කියලා මිනිස්සුන්ට බයින්ද පටන් ගන්නවා. බයින් එක තුලින් දැන් අපේ ගුණාංගයක් එළියට එනවා. මොකද්ද? මොකක්ද? ද්වේෂය. ද්වේෂය තියෙනවා. තවකකුත් තියෙනවා. ලෝභය තියෙනවනේ. එකක් තියෙනවා. තවත් එකකුත් තියෙනවා. බැඳීම තියෙනවනේ. එමත් තියෙනවා. තවත් එකකුත් තියෙනවා. ගැටීම තියෙනවනේ. තවත් එකකුත් තියෙනවා. මොනවද? බලාපොරොත්තු. අපි බලාපොරොත්තු වෙනවා වැවේ මිනිස්සු නාලා යන්න ඕනේ. රෙදි හොදලා යන්න ඕනේ. මාළු බාන්න බෑ. එහෙම එකක් තියෙන නිසානේ අරක ප්‍රශ්නයක් උනේ. නැත්තම් මාළු බාන්න ඕනේ කියන ප්‍රශ්නේ තිබුණා දැන් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. එහෙනම් අපේ ජීවිත කාලය තුල උදේ ඉඳලා නිින්දට යනකම්ම සිතිවිලි ගත්තාම මේ සිතිවිලි වල අන්ත දෙකක් තියෙනවා. අත්ත කිලමතාන යෝගයේ අන්තයට අදාළ සිතිවිලි, කාමසුකල්ලිකාන යෝගයට අදාළ සිතිවිලි. මේක ධම්සක්වතුම් සූත්‍රයේ බුදුහාමුදුර මේක ලස්සන දේශනා. දැන් මේ කියන කාරණාව දේශනා කරනවා. එතකොට මේ සිතිවිලි දෙක තුලින් අත්ත කියලා මතාන දුක සහිත ඒවා ඇති වුණත් කර්ම ගොඩනගෙනවා. සැප සහිත ඒවා ඇතිවෙනවනේ. දානයක් දෙන්න ඕනේ. කටින සීවර කොමාරි වංගුවක් දාලා මම පූජා කරනවා. කොහොමද පූජා කරන්නේ? මිනිස්සු රුපියල් 20 20 දීපුවාද ඔක්කොම ටික එකතු කරලා. මම යන ගමන් ඒක කොයර් පන්සලක කැටයකට දානවා. දුන්නාම කැටයට දැම්මනේ. ඒකේ මිනිසුන්ගේ කුසල එතනින් ඉවරයි. මගේ පුද්ගලික මුදලේ මම ගන්නවා සිවුර. එතකොට දැන් කවුද පුද්ගලික අරන් තිනේ? අපිනේ. එතකොට සම්පූර්ණ ආයෝජනේ මගේනේ. ඒතර අට්ඨමා කුසලේ පළවෙනි කුසලේ අයිතිකාරය මම. මේම ප්ලෑනක් ගන්න ඔළුවේ. කොහොම කල්පනා කරනවා. මේ විදියට අපි කුසල් එකතු කරන්න සිතිවිලි හැදුවා. නැත්නම් අනාථ මඩමකට දානයක් දෙනවා. ආවල් හාමුදුරුවන්ට ඇවිදින්න බෑ. ඒ නිසා අපි කීලිකරු දෙකක් පූජා කරනවා. මේ විදියට අපි කුසල් සිතිවිලි ඇති කෙරුවත් අකුසල සිතිවිලි ඇති කෙරුවත් දෙකේම ඉපදෙනවනේ. කුසලයේ තිබුණත් කොයිද ඉපදෙන්නේ? මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා, දිව්‍ය ලෝකේ ඉපදෙනවා. අකුසල් තිබුණොත් තිරිසන් ලෝකේ, പ്രേත භූත ලෝකේ ඉපදෙනවා, එහෙම නැත්නම් අපායේ ඉපදෙනවා. දැන් ඉපදෙනවා කියන එක දැන් නැවතිලා නැහැනේ. එතකොට දැන් මේ මෛත්‍රිය ඇතුළේ මේ ඉපදීම නවත්තන්න පුළුවන්. බුදු වෙනවායි කියලා කියන්නේ අරියත්නේ නේද? අරහම් කියලා අපි කියන්නේ බුදුහාමුදුර රාතෙක්නේ. එතන මේ ලෝකේ පළවෙනි රාතන් වහන්සේ තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. එතකොට මේකෙන් බුදු වෙන්න පුළුවන් නම් රාත් වෙන්න ක්‍රමේ තියෙන්න එපායි. මොකද්ද මේ රාත් වෙන ක්‍රමේ මේ කර්මය නවත්තනවා. බලන්නකෝ මේ සිල් ගන්න එනකොට මේ මාළු බාණිකාගේ සිතිවිල්ලක් ආව අර කොල්ලට බැන්නානේ මං වාඩි වෙලා මෛත්‍රිය තුලින් දැන් අරකේ කර්මේ නවත්තන දැන් මේක ගියා පැයට කිලෝමීටර දාක වේගයකින් පෘථිවිය භ්‍රමණය වෙනවා මේ දැන් මේ තරංගය හෙතෙනවා එතිලා හෙතිලා හෙතිලා හෙතිලා ඕම ගිලා නැවතිලා විශ්ව පීඩනයකින් නැවත අනිත් පැත්තට ඇතිලා ඇතිලා ඇතිලා අපි ළඟට එන්න එපා දැන් මාස 8ක් යනවා මේක එන්න මාස 8ක් මොනතරම් කාලේ තියෙනවද ඕනම එකක් කරන්න පුළුවන් වාඩි වෙලා දැන් අර ඉත සිතිවිල්ල 100ට ගේනවා අර ඊටපු සිතවිල්ල තියෙනවනේ මේ වගේ පෞකාර මිනිසෙක් කියලා ඊටපු සිතවිල්ල ඉස්සරහට ගෙනල්ලා සිතවිල්ල ඉස්සරහින් නවත්තනවා මේක දැන් කොහෙද තියෙන්නේ අවිදූරයේ තිබිච්ච එක යේච দূරේ ගෙනාවා ළඟට ගෙනාවා ගෙනල්ලා නවත්තලා සුවපත් වේවා සුවපත් වේවා නිවීමටපත් වේවා මේ සිතවිල්ලට සුවපත් වේවා කියලා කියන්නේ මොනවද ඒකේ තියෙන සරාඩු කරනවා කියන එකනේ එහෙනම් සුවපත්භාවය තුළින් වේදනාව අයින් වෙනවා. එහෙනම් මේ සිතවිල්ලන වේදනාවක් තියෙනවා. ඇයි? අර මිනිස්යාට මම මේ වගේ කැත මිනිස්සෙ දුස්සීලේ කියලා බැන්නනේ. ඒ සිතවිල්ලට වේදනාවක් තියෙනවා. සාපයක් නේ දුන්නේ. එතකොට ඒකට අපිට දුකක් එන්න එපා. ඒ දුක එන්නේ කොහෙන්ද? මේ සිතවිල්ල නේද? ඒ සිතවිල්ල ඉස්සරහට තියලා ඒ සිතවිල්ලේ තියෙන දුක අයින් කරනවා. සුවපත් උනත් දැන් දුක අයින් වෙලානේ. සුවපත් වේවා සුවපත් වේවා නිවීමටපත් වේවා එතකොට මේ තරංගයේ තියෙන ධාරිතාව නිවුනොත් මොකද වෙන්නේ අවසි කර්ම වලට යන්නේ නැද්ද? අපේ සිටිවිලි තුල අර කාරණාව අර මතකයේ අයින් වෙලා යනකම් අර මෛත්‍රිය වඩනවා. අර සිටිවිල්ලට වඩන්නේ. අවිදූරයේ තිබිච්ච එක ළඟට ගෙනලා ඉතලා පේන්නේ නැති එක වායුවෙන්නේ මේක තියෙන්නේ වායුවේ තියෙන පේන්නේ නැති එක මනක්කල්පිත රූපයකින් ගෙනල්ලා ළඟ හිටවලා මේකට මෛත්‍රී කරනවා මෛත්‍රී කරලා මේකේ තියෙන සැර අර සිටිවිල්ල දැන් චේතනාවක් ඇති වුණා ලෝභ දේශ මොහ වලින්. ඒ චේතනාවෙන් අපට දෙන්න තියෙන දුක නිවනවා. සෝපත් වේවා කියලා අරකට සෝපත් වේවා සෝපත් වේවා කියලා නැවත නැවත මෛත්‍රී කරනවා. අර සිටිවිල්ල මතකේ අපේ කයින් අයින් වෙනකම්. සිතෙන් අයින් වෙනකම්. කරන ගමන් නිවීමටපත් වේවා. එතකොට ඒ තරංගවල තියෙන අණුවක්ම නිවුනොත් අවසි කර්ම. මේ විදිහට අපේ ජීවිතයේ කාලය තුල අපිට ඇතිවෙනා වූ කර්ම සිටිවිලි හැම එකක්ම නිවන්න පුළුවන් මෛත්‍රිය. ඒ කියන්නේ ඒවා නිවනවා කියලා කියන්නේ ඊළඟ භවයේ තියනවාද යට? මේ පවතිනවා ඊළඟ භවයට කර්ම හැදෙන්න දෙන්නේ නැහැ. ඇයි? ඇදෙන කර්ම ඔක්කොම අවෝසි කරනවා. අවෝසි කරලා ඒ ඔක්කොම නිවලා දානවා. ඊළඟ භවයට යන්න බෑ. මේක කාලයක් කරගෙන යනකොට නිවිච්ච කර්ම ගොඩ නැගෙන්නේ නැති සිටිවිලි එනවා. මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රිය සම්පූර්ණ වෙලා එයා මාර්ගඵලවලටපත් වෙලා. නැවත යට කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. දැන් මේක වායෝ මට්ටමින් ගත්තාම මෛත්‍රිය වඩන එක ක්‍රමයක්. වායෝ තරලේ ඉන්න කට්ටිය මේ සාමාන්‍ය මෛත්‍රිය වඩන්නේ මිනිසුන්ට වඩන්නේ එයා වඩන්නේ ඔක්කොම වායෝ මට්ටමේ, ඒ තරංග මට්ටම් වලින්. මේ ලෝකේ පේන්නේ නැති, හැයෙන්නේ නැති, දැනෙන්නේ නැති දේවල් තියෙනවානේ. ඒක තුලින් මෛත්‍රිය වඩනවා එයා. එහෙම වඩන්න පුළුවන්. දැන් මේකෙම තව මට්ටමක් වෙන වායෝ මට්ටමේ. දැන් මෙතන මම මේම බෑන්ඩේජ් එකක් දාගෙන ඉන්නේ ඇයි? කර්මයක් තියෙන නිසානේ. මේ කර්මයක් නැත්තම් මේම තියෙන්න බෑනේ. මම පොළවේ කකුල තියාගෙන ධර්මාසනේ ඉන්න එපායි. අද මට ධර්මාසනේ ඉන්න බෑ. ඇයි මට වේදනාවක් තියෙනවා. එතකොට දැන් මේකට හේතුව මොකද්ද? පෙර කර්මයක්නේ. එහෙනම් අද අපි ඉපදිලා ඉන්නවා මිනිසත් භාවයට මොකද්ද හේතුව? නිවන් දැකලා නැහනේ. රාත් වෙලා නැහනේ කලින්. එන එකට අදාළ වැඩ කටයුතු කළා නැහැ. එහෙනම් දැනට ඉදිරියට පරිසම් දෙන්න තියෙනවානේ කර්ම. ඒවා පරිසම් දෙන්න කලින් වායෝවේ දැන් ඒවා තියෙනවනේ. ඒ වායුව තියෙන ටිකට මෙනෙහි කරනවා. ඉදිරියට පරිසම් දෙන්න තියෙන කර්ම කියලා ඉතාගෙන දැන් අපේ ආයුෂ ඉවර වෙනකම් මේව පරිසම් දෙනවනේ කෑම හම්බෙනවා බීම හම්බෙනවා පාරේ ඇවිදිනවා බස් එක යනවා මේ ඔක්කොම කර්මනේ එක අගාක කොලයක් එල්ලුණත් ඒක කර්මයක් එහෙම නැත්නම් එල්ලෙන්නේ නැහැ එහෙනම් අපට පහළ වෙන සිටිවිලි පේන නාම රූප වර්ණ ගන්ධ මේ හැම එකක්ම කර්මනේ එහෙනම් මේ ඉදිරියට එන්න තියෙන සියලුම කර්ම ටික මෙනෙහි කරලා ඒවට ඔක්කොම සුවපත් භාවය කියන. සුවපත්පත් වෙනකොට කර්ම දුක අයින් වෙනවා. දුක එකාන්තයක් ඒකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත මොකද්ද සුවපත් භාවයනේ එතකොට මේ සුවපත් භාවය තුලින් අර ඉදිරි කර්මවල තියෙන දුක අයින් කරනවා අයින් කරන ගමන් නිවීමපත් වේවා නිවීමටපත් වේවා නිවීමටපත් වේවා කියලා ඒක නිවලා දානවා ඒ සිටිවිල්ලේ නිවන්න නිවන්න අපේ විඥාණයට එන්න තියෙන කර්මවලට නිවීමටපත් වේවා කියලා කියලා කියලා කියලා ඒකේ තියෙන සරාඩු කරලා මා පරිමාණයෙන් එන්න තියෙන එක අවම වෙනවා. අවමෙන් එන්න තියෙන එක අවසි වෙලා යනවා. එහෙනම් අනාගත කර්මත් මෛත්‍රිය තුලින් වෙනස් කරන්න පුළුවන්. පවතින කර්ම වෙනස් කරන්න පුළුවන්. වර්තමානයේ දැන් ඇති වුණා නම් ඒක අනාගතයේ පරිසම් දෙන්න කලින් වෙනස් කරන්නත් පුළුවන්. අතීතයේ වෙච්ච දේවල්, වර්තමානයේ වෙච්ච දේවල්, අනාගතයේ වෙන්න තියෙන දේවල් තුනම වෙනස් කරන්න පුළුවන් කර්මී. සම්පූර්ණ කර්ම නවත්තන භාවනාවක්. දැන් මේ භාවනාව වඩන්න. විශේෂ කමඨාන විශේෂ භාවනාව. තවත් මේ භාවනාවේ මට්ටම් ගොඩක් තියෙනවා. වඩාගෙන යන්න තවත් කියලා දෙන්නම් අපි. මට්ටම් හයක් තියෙනවා මේකේ. විනාඩි 5න් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්න පුළුවන්. විනාඩි 5න්. හැබැයි ඒකට ගොඩාක් ප්‍රඥාව ඕනේ. කුඩා ප්‍රඥාවනේ. ඒක මේ තරංගවල තියෙන මේ මෛත්‍රිය පවතිනවනේ. මේ හැම තරංගයකම දුක්ඛ තරංග තියෙනවනේ. දැන් උපාසකම්මට නිකම්ම සිටිවිල්ලක් එනවා. ලෝන් එකක් දැම්මා ඒ කාලේ අර ප්‍රාදේශීය ලේකම් හරි දුෂ්ට මිනිස්සු මගේ ලෝන් එක කැපුවා. සිටිවිල්ලක් ආවා. දැන් මේ සිටිවිල්ල දුකයිද සතුටයිද? දුකයි. හරියට දුක දැනෙනවා. අර මිනිස්සයා එදා ඒ කරපු වැඩේ මගේ ගේ හදන්න අවුරුදු දෙකක් වැඩිපුර ගියා. පඩියම නැදුවේ. ලෝන් එක දුන්නා නම් මම ඒක මාස දෙකෙන් හදනවානේ. අර දුෂ්ට මිනිස්සයා මට මෙහෙම කළානි කියලා දැන් ඒ සිතවිල්ල. මොකද තරංගයක් ආවා. ඒ තරංගයේ දත්ත ගබඩා වෙලා තිබුණා. දත්තවල තිබුණ අකුසල. ඒ නිසා ඒක දුක්ඛ චෛතසිකයක් බවට පත් වුණා. දෝමනස්ස සාගත සිතවිල්ලක් බවට පත් වුණා. තව සිතවිල්ලක් එනවා. ගේ හදාගෙන යනකොට ලොකු තාත්තා ඇවිල්ලා 50000ක් දුන්නා. අනේ පුතේ මේ ගේ හදන්න. ආ මේක තියාගන්න. ඒ 50000 නිසා අවුරුද්දක් හදන්න තිබිච්ච ගේ මාසෙක දැන් හැදුවා. දැන් මේක සන්තෝෂී ඉතිරක් නේ. ලොකු තාත්තා කියලා හරියට සන්තෝෂී වෙනවා. හරි සන්තෝෂයි. දැන් මේකත් තරංගයක් නේ. කලිනුත් ආවේ තරංගයක්, මේකත් ආවේ තරංගයක්. ඒ තරංගයේ තුල ගබඩා වෙච්ච දත්ත කුසල ධර්ම. ඒ නිසා සෝමනස්ස සාගත සිටිවිල්ලක් ඇති වුණා. එතකොට මේ තරංගයේ තුල සෝමනස්ස, දෝමනස්ස කියලා දෙකක් තියෙනවනේ. එතකොට ඒකට අදාළව මෛත්‍රී සිතුවිලි තියෙනවානේ. මේ මෛත්‍රී සිතුවිලි ඔක්කොම තියෙන තීටා ලෙවල් එකේ. එහෙනම් තමන්ගේ සිත තීටා වලට සම්බන්ධ කරලා මේ මෛත්‍රී සිතුවිලි මේ වායුතරලේ තියෙන හැම තරංගිතම සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ වෙච්ච තරංගිත පීඩනය වැඩි කරනවා. එතන ලෝකෙට දැන් මොකද වෙන්නේ? මෛත්‍රිය වැඩිපුර යන්න එපායි. එතකොට බණහාණ්ඩ ඒවලන්ට සිතුවිලි වැඩිපුර පාළ වෙනවා. භාවනා කරන්න වැඩිපුර හදාස් වෙනවා. හැමතැනම බේර විහාරවල මිනිසුන්ට හදන්න හිතෙනවා. පන්සල් වලට එන ප්‍රමාණය වැඩි වෙනවා. මිනිස්සු හැමෝම ධර්මයට ලැබුරු වෙනවා. ඇයි? අර විශ්වයේ තියෙන මෛත්‍රී සිටිවිල්ලට මේ තරංගයේ තමන්ගේ චෛතසිකයේ ගින් සමවද්දලා අරකට පීඩන වැඩිපුර දෙනවා. එතකොට ලෝකෙට අර පීඩනේ බලපෑම වැඩි වෙනවා. ඉරේ පීඩන වැඩි වුණත් මොකද වෙන්නේ? වේලුම් කනවනේ. මෛත්‍රී පීඩන වැඩි වුණත් මොකද වෙන්නේ? ලෝකේ ධාර්මික වෙනවා. සත්ත්ව සිව්පාව ඔක්කොම මේ තැම්පත් වෙලා ඉන්නවා. කවුරුත් මේ මරාගන්නේ, බුරන්නේ, අපන්නේ. මිනිස් ඔක්කොම මේ කල්පනා කරනවා දෙපොළට සිල් ගන්න මේ අද අටම වැඩ ඉවර කරන්න ඕනේ. සිල් තියෙන ලබන සතිය. දැන් ඉඳලා මිනිස්සු සූදානම් වෙනවා. කල්පනා කරනවා. කූඩයක් ගන්න ඕනේ, කෝප්පයක් පිඟානක් ගන්න ඕනේ. මේ ඔක්කොම කල්පනා කරනවා. එහෙනම් මේකත් ඒ වායු මට්ටමින් තියෙන මෛත්‍රී වඩන තවත් ක්‍රම. ඒව හැට පේන්නේ ඒ වඩාගෙන යන කට්ටියගේ ප්‍රඥාවට ගෝචර වෙන ක්‍රම. වායු මට්ටමේ ඉන්න කට්ටිය භෞතිකව මොකවත් කරන්නේ නැහැ. ඒගොල්ල ඔක්කොම කරන්නේ වායු මට්ටමේ තරංගවල තියෙන ඒ මට්ටම් වලින් තමයි මෛත්‍රිය වඩන්නේ. ඉස්සෙල්ලාම පටවි මට්ටමෙන් වඩන්නේ. වඩාගෙන යනකොට මේ තවත් ගොඩාක් දේවල් කියලා දෙනවා. සිද්ධ වෙනවද? ඈ? දේ මැති වෙනවද වායු මට්ටමේ? ප්‍රඥාවට සමවැදුනොත් මේ ඔක්කොම අවබෝධ වෙනවා. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් ආගෙන වඩන්න. වෙන මොකුත් ගැටලු නෑ නේද?